ඉතින් මේ අල්ලා ගැනීමපු දේ අන්තිමට අපිව අල්ලා ගන්න මට්ටමටත් යන්න පුළුවන්කම තමයි සමතේ තියෙන බොරු වල. සමතේ තියෙන මායාව. ඉස්සලා අපි බොහොම අමාරුවෙන් සමතේ අල්ලා ගන්න හදනවා. නමුත් මේක අල්ලා ගන්න මෙච්චර අමාරු මොකද? නිතර වෙනස් වෙන දේවල්. ඒක නිසා අපි ඉස්සලා ප්‍රයෝග කරලා කොහොම මාරුවෙන් ඒක අල්ලා ගන්න උත්සාහ කරලා පස්සේ අපි දැනගන්න ඕනේ සමතේට අපි අහුවෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා අරමුණ කියන බාහිර රූප ආරම්මණය අරමුණු කරලා ඒ මතින් සමාධියක් ඇති කරගත්තට පස්සේ සරුවචන් වහන්සේ මොකද්ද සම්්‍යක් සමාධියක ඉන්නවනම් කියන්නේ ඒ සමාධියෙන් ඇවිල්ලා එළියට අපි කියනවනම් සමත සමාධියක් නැත්නම් ධාන සමාධියක් කියලා සමාධියෙන් එළියට ඇවිල්ලා ඒ ධානාංග පිළිබඳවත් ඒ අරමුණ පිළිබඳවත් විපස්සනා කරන්න. මේ ධානයෙන් ලැබපු සමාධියත් ඒ අරමුණත් ඒ සේරගෙම තියෙන සන්තති ලක්ෂණය. මේක ප්‍රවාහයක්. මේක ගලණයක්. මේක ශක්ති විශේෂයක්. එහෙම නැත්නම් මේක ස්ථිර පවතින දෙයක් නෙමෙයි කියලා ඒක නැවත අභියෝගයට ලක් කිරීම තමයි සමත පූර්වංග විපස්සනාදී සිදුවෙන්නේ. නා මම අර කලින් කොට පාදාගෙන ආපු විදිහට මුල ඉඳලාම ඒ පුද්ගලයා බාහිර ආරම්මණය විතරක් නෙවෙයි ආනාපාන ගැන කියනවනම් විශේෂ වශයෙන් හුස්ම රැල්ල විතරක්ම නෙවෙයි හැපෙන තැන හැපීම නිසා ඇතිවෙනා උණුසුම් සිතිල් ගති ආදී සෑම දෙයක්ම බලාගෙන යනවනම් ඒ පුද්ගලයා හුස්මට ඇලිලා නැත්තම් හුස්ම මත ඇති වෙන සමාධියට ඇලිලා එහි නතර වෙන්න මායාවෙන්ට රැවටෙන්න තියෙන ඉඩ අඩුයි මොකද ඒකෙම නෙවෙයි හිත පවතින හුස්ම හැපෙන තැනෙත් හිත විතුන වෙලාවක හුස්ම හැපීම නිසා ඇතිවෙනා උණුසුම් සිසිල් ගතිය ආදී දේවල් වල හිත යන. ඒ නිසා ඒ පුද්ගලයාට අර බාහිර වස්තු රූපේ ආරම්මන රූපයේ හිත අලවා තබනට විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා. මේ දේවල් රාශියක හිත පවත්නකොට එතකොට අනිවාර්යයෙන්ම ඒ තුල පවතිනා වූ මේ චංචල කම්පන ගතිය අනිත්‍යතාවය සමත සමාධියට වැඩිය වැඩි. ඉතින් මේ දෙක තේරුම් අරගන්නවයි කියන එක මේ මං උත්සාහ කරේ මගේ ප්‍රමාණයට බොහොම අමාරු. මුගදෙනේ කියනවා කරන්න බෑ කියලා. ඒ කියන්නේ එච්චරම අරමුණත් බලමින් කාය ප්‍රසාදයක් බලමින් අරමුණ කාය ප්‍රසාදේ දිහා හැපීමෙන් ඇතිවෙන ඒ උණුසුම් සිසිල් ගතිය ආදී ස්වභාවික ලක්ෂණත් බලමින් කොහොමද ඔකට සමාධියක් කියන්නේ? කොහොමද ඕකට සමතයක් උණයි කියලා කියන්නේ කියන එක අභියෝග කරන මම නම් පිළිගන්න එක සාධාරණ අභියෝගයක් කියලා. නමුත් මම මේ වෙලාවේදී සමාව ඉල්ලනවා මේක පිළිබඳව විසුද්ධි මාර්ග අට කතාවේදී සඳහන් කරලා තියෙනවා කණික චිත්ත ඒකග්ගතා කියලා එකක් තියෙනවා. කණික චිත්ත ඒකග්ගතාව කියන එක විස්තර කරන්නේ ඒ එක එක චිත්තක්ෂණයක කනමත්ථ තිතිකෝ සමාධි කියලා. ඒක ක්ෂණයක් මට බීටපු සමාධියක්. ආනම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේති කියලා ඔන්න පලිප්පුවේ දාලා පිටල කරලා දෙනවා. ඉති කියනවා ආරම්මනේ ඒකාකාරයෙන් පවත්තමානෝ. අපි ආනාපානි කරන්නේ. අපි අර නාසිකාග්‍රේ ප්‍රදේශයෙන් එළියට හිත යන්න දෙන්නේ. මෙතන කියන එක අපි දන්නවා. ඒ වාගේම ගිය ආනාපානෙ බලන්නෙත් නෑ, ඉස්සරහට එන පානෙ බලන්නෙත් නෑ. දැන් කියන එකෙත් හිත තියෙනවා. පිටේ වේවල් කල්පනා කරන්නෙත් නෑ. මෙතන මින්නකොට අරමුණේ හිත පවත්නවා කියලා කියන්න පුළුවන්. ආරම්මනේ ඒකාකාරේන පවත්තමානෝ. පටිපක්ඛේන අනබිභූතෝ. හිත උද්ධච්ච කුක්කුච්චෙන් ප්‍රතිපක්ෂ ධර්මයේ අභිභවනේ වෙලත් නැහැ. ඒ කියන්නේ ගෙනාපු සමාධි ශක්තිය නිසා ක්‍රමයෙන් දිනු කරන නැ සමත ශක්ති නිසා මේ අරමුණ වහා ශීඝ්‍රයෙන් දඟල පනින්න දෙයක් තමයි. නමුත් ඒ විශේෂයි හිත අලවා තබු වාසේ මුණට මුණ දලවා තබු වාසේ උත්සන්නව බැලු වාසේ ආසන්නව බැලු වාසේ දිගටම දල්වාගත්ත මේ අවදි භාවයේකින් අප්‍රමාදයේකින් වීරියකින් බලාගෙන එතකොට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් හිත අභිභවනය කරන්නේ අරමුණේ හිතට පවතිනවා අරමුණේ පැතිකඩ තුනක් තියෙන බව හොඳට දාන්න. අර සමත සමාධිය වගේ සම්මත පැත්ත විතර නෙමෙයි. අරමුණ මේ වායෝ පොට්ටප ධාතු විතර නෙමෙයි. හැපෙන තනත් වරින් හොර අපිට තියෙන බව සලකුණු වෙනවා. ඒ හැපීම නිසා ඇතිවෙනා උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, දිග බව, කෙටි බව, මුල මැදාග ආදී වශයෙන් එව්වත් පේනවා. ආන්නේ විදිහට අරමුණේම ඒකාකාරව ප්‍රතිපක්ෂ ධර්ම නැති වෙන තාක්කල් එහෙම කරගෙන යනකොට අප්පිටෝවිය චිත්තං නිච්චලන්ට අපේති කියලා කියනවා. අර්පණා සමාධියකට බැස්සාසේ. ඒ කියන්නේ අපි සමතෙන් නිදර්ශනයක් ගන්නවා. අර්පණාට බැසගත්තයි කියලා අර ගත්ත ඉස්සලා කියපු විදිහට නම් හුස්ම රැල්ලෙම හිත නිමක් වෙලා ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී අර්පණාවට බැස්සාසේ මේ තුනේම පවතිද්දි ඒ චිත්තක්ෂණේ හිත පවත්වන්න පුළුවන්. අපිට විය නිච්චන් චිත්තන් නිච්චලන්ට අපේදී එතකොට අර සමත සමාධියකින් ගත්තා වගේ ප්‍රායෝගික සමාධියක් ගන්න පුළුවන්. මේක තමයි අපිට අපේ ජීවිතේ යොදලා තේරුම් ගත යුතු වෙන විදිහට කියනවා නම් සමතේ කොච්චර ගියත් මේක තේරුම් ගන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න බෑ නිවන් දකින්න බෑ ඒ නිසා සමතේ ඇතුව හෝ නැතුව සාක්ෂාත් කරගත යුත්තේ මේකයි කියන එක අභියෝගයක් ගත්තොත් හරි විචිත්‍ර වෙනවා ජීවිතේ මෙතෙක් කල් අපි වහන්න හදපු තුනෙන් දෙකක් අයින් කරලා ඔක්කොම දිහා බලනවා අරමුණත් බලනවා ద్వාරයත් බලනවා ඒ නිපන්නා වූ තදුපපන්නයත් බලනවා මේ මේ විදිහට කරන යනකොට එක වෙලාවක චිත්තක්ෂණයකට හෝ හිත පිහිටියාන මුන්න තරම් මේ ලෝකේ තියෙන වටිනා සර්කස් එකක්ද කියලා හිතන්න. කඹේ විදින්නවා. දී යටින් ඉන්ද්‍ර ගෙනියනවා වගේ කරන්න පුළුවන්. මට මතකයි මම ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉංජිනේරු විද්‍යාපීඨයේ තිබුණ ප්‍රදර්ශනයක්. ඒ ප්‍රදර්ශනයට අපි ගියා. ඒ ප්‍රදර්ශනයට ගියාට පස්සේ ඒකේ එක අංශයක තිබුණා නිකන් නිදර්ශනයක් පෙන්නලා මෝටරයකට විදුලි මෝටරයකට තප්පරයකට විනාඩියකට 3600 වාරයක් ඒක කරකෙන්න හදාන්න පුළුවන්. RPM එක 3600යි. ඒකේ වීල් එකක් හයි කරලා තිනවා. වීල් එක කරකිනවා. ඒකට කරකිනවද නැද්ද කියලා පේන්නේ. ඒ තරම් ඒක හොඳට එකලස් වෙලා තියෙනවා. ඒක නතර කෙරුවට පස්සේ පෙන්නනවා ඒකේ ඇට සැකිල්ලක් මිනිස්සෙක් හිටගෙන ඉන්නා වගේ පුංචි ඇට සැකිල්ලක ස්වරූපයක් වගේ ඊතලයක් හරි මිනිස්සෙක් හිටගෙන ඉන්න ලකුණක් තියෙනවා. නමුත් මේක වීල් එක 3600 චක වේගෙන් කරගෙනට අර මොනවත් පේන්නේ තන්නි කර වීල් එක විතරයි පේන්නේ ඊට පස්සේ ඒක ඉස්රායිල් බල්බයක් හයි කරනවා ඒ බල්බ් එකේ මේ නිවි නිවිපත් වෙන බල්බ් එකක් ඒකේ වේගය තප්පරයකට 1000 සැරයක් නිවි නිවිපත් වෙන්න පුළුවන් 1100 1200 1300 1400 ආදී වශයෙන් වැඩි කරන වැඩි කරන යන්න පුළුවන් ඒක පොඩි බොත්තමක් තියෙනවා කරකවනකොට ඒ ආලෝක විහිදුවන ප්‍රමාණය තප්පර ගානේ තප්පරයට විහිදුණු වාර ගන්න වැඩි වෙනවා. ඉතින් අර වීලේ කැරකෙන්දරලා ආලෝකයත් හරියට තප්පරය විනාඩියට 3600 ගානේ කැරකෙන ගානට එනකොට අර වීල් එකේ පෙනිච්ච රූපෙ කෙලින්ම හිටගෙන ඉන්නවා පේන. වේගය ආලෝකය එන වේගය අඩු කෙරුවොත් ඒ රූපෙ හිමීට අර 3600 වේගෙ නෙවෙයි හිමීට එහා පැත්තට කරකනවා පේනවා. වේගය වැඩි කරනකොට මේ පැත්තට කරකනවා පේනවා. එතකොට මොකද වෙන්නේ දෙකම තප් විනාඩියට 3600 වේගයෙන් වැඩ කරනවා. ඒතකොට මේ දෙක එකතු වෙච්චාම හරියට මිශ්‍ර දෙයක් වගේ තමයි පේන්නේ. මේ දෘෂ්ටි මායාවක් නෙවෙයි. අන්න එවැනි දෙයක් තමයි ඒ එන එන අරමුණට එතන එතන ප්‍රතිපක්ෂ ධර්මෝලී ඒ කියන්නේ රාගයෙන්, ద్వේෂයෙන්, නිදිමතින්, සැකයකින්, විස්කීප්ත භාවයකින් නැතුව බලන්න ඉන්න පුළුවන් නම් කොච්චර වේගෙන් ආවත් එන එන අරමුණට හිත යොදන්න ගත්තොත් අරමුණේ ඇත්තා වූ සම්මත ලකුණු ස්ත්‍රී ගති පුරුෂ ගති ප්‍රිය ගති අප්‍රිය ගති සදාචාර ගති අසමාචාර ගති වෙනුවට ඒ තුල තියෙනා වූ වහා වෙනස් වෙන සුළු ගතිය නම් වූ පොදු ලකුණ පුදුමාකාර විදිහට පෙරහනකින් වෙන් කරලා පෙන්නවා වගේ පෙන්වන්න පටන් ගන්නවා. ඒක ඉතින් අර මේ මොකක්ද අර මට මතකයි සින්දුවක් තිබුණා මට ඒ වෙලාවට මතක් වෙන්නෙත් නැහැ මේ මේකයි මගේ බරභාගේ පැයට හැතපොමයි වේගය ඔහෙලා හඳට යන්න හදනවා කියලා හරියන්නේ නැහැ. Tamange වේගෙත් වැඩි කරගන්න ඕන. ඒකට හොඳට සීලයක පිහිටාන්න ඕන. හොඳ සමාධියක් මේ වීරියක් තියෙන්නත් ඕනේ සමාධියක් තියෙන්නත් ඕනේ. ඒකල මේක හැකියක් බව. හැකි සංඥාවක් ඇති කරගන්න ඕනේ. අරමුණු කොච්චර වේගෙන් පෙරළුණත් අනිත්‍යත්වයට ගියත් ඒහා සමානම අප්‍රමාද භාවයකින් මෙතන හොඳ අර්ථයක් එනවා අප්‍රමාදයට. සතියකින් කටයුතු කරනවා නම් ඒ කොච්චර අරමුණ වේගයෙන් ගියත් ඒක අල්ලන්න පුළුවන් තරම් ශක්තියක් භාවිත මනසේ තියෙනවා. ඒ භාවිතාවටත් අපි කියන සමති කියන. ඒක තමයි ලක්ෂණුපනිඥායන සමාධි කියලා කියන්නේ. අන්න ඒ ලක්ෂණුපනිඥායන සමාධියට ආවට පස්සේ තමයි ඒ අරමුණේ ඇති අරමුණ කියන එක රූප ධර්මයක් කියලා අපි ගමු. ඒ රූප ධර්මයේ ඇත්තා වූ මේ වහා වෙනස් වෙන සුළු ගතියට හා සමානව හෝ වේගයකින් හිත ඒ දිහාවට යොමු කරගෙන පවත්වාගෙන ඉන්නකොට තමයි මේ දෙක අතර පුදුම ආකර්ෂණ ශක්තියක් ඇති වෙනවා. හරියට අර්පණා සමාධියක් වගේ ඔතෙන්දි විතරයි ඉස්සල්ලාම මමයා කඩලා යන්නේ. ඔතෙන් තමයි ඉස්සල්ලාම සක්කාය දිට්ඨිය කැඩේ. ඔතෙන්දි තමයි තේරෙන පටන් ගන්න දෙකම යන්තර දෙකක් විතරයි. ඒ අන්තර දෙක එකතු වුණාට පස්සේ ඒ දෙන්න අතර වෙනම ප්‍රිය ආලම්බනයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ලිංගන තුමකට පටන් ගන්නවා. ඒතරට පොඩිත්තා. ඒ ධාතු වලට නටන ඉඩ ඇරලා අනුන්ගේ දෙයක් බලන්නා වාගේ මේක දිහා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒකට අපි කියනවා සමත මේ විපස්සනා සමාධි කියලා. ඉතින් අර නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්ගහ ඥාන කියනකොට වෙන්නේ අර වේගෙන් අරමුණ යද්දී එහා සමානම මෙනෙහි කිරීමේ විදිමින් අපේ හිත ඒ කෙරෙහිම විදිමින් විදිමින් විදිමින් වේගවත් යන අරමුණට හා සමාන වේගයක් හිතට අරන් දෙනවා. ඇත්තටම කියනවා හිතේ වේගය අරමුණ වගේ 16 ගුණයක් කියලා අභිධර්මයේ උගන්වනවා. 16ද 17ද කියලා. කොහොම නමුත් අපි ඉස්සල්ලාම කරන්නේ අරමුණු කරගෙන වේගය හා සමාන වේගයකින් හිත යොදාන දාන යනකොට ඉස්සල්ලා චිත්තක්ෂණේ අරමුණීමයි. ඊට පස්සේ අරමුණ කත්තිරමක් ගහලා අලුත් අරමුණකට අලුත් ඉරියවකට ඒ එන්නකොටම හිතත් ඒකට ලෑස්ති වෙලා යනවර පරණ අරමුණේ 100ක් මොකක්වත් නැහැ අලුතෙන් බලන්න ආසේ. ආන විද චිත්තක්ෂණ රාශියක් එනේ එනේ අරමුණේ හැඩ බල බල බල බල යන්න ගියාම ඉතුරු වෙන්නේ මොකද්ද මේ අරමුණ ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු එකක් කියනවා මිස හොඳක්ද නරකක්ද වමක්ද දකුණක්ද ස්ත්‍රීද පුරුෂද කියන ලකුණු නිකන් ගලවලා යන්න පටන් ගන්නවා තේරම හිතින්නේ අරමුණ බුබ්බඩ වෙච්ච වෙලාවට කම්මැලි වෙච්චාට හිත සීතල වෙච්ච වෙලාවට වීර්ය නැති වෙච්ච වෙලාවට අදිෂ්ඨාන ශක්තිය නැති වෙච්ච වෙලාවට සමාධිය නැති වෙච්ච වෙලාවට ශ්‍රද්ධාව නැති වෙච්ච වෙලාවට මේ දෙක එල්ල වෙච්ච ගමන් මේ අරමුණේ තියෙන සම්මතය ගලවලා යනවා පුදුමාකාර විදියකට. මේක සනාතන ධර්මයක්. මේ බුද්ධ ආගමක් එහෙම නෙවෙයි මේ. මේ සනාතන ධර්මයක් අපිට තියෙන නිසා හිත ඒ විදිහට අදාළ ඒ Javaය අදාළ වේගයේ කවල අරමුණ නටන රන විදිහට ඒ අනුව බලාගෙනම හිටියොත් ඒ අරමුණ නටන තාලෙට හිත yaadෙනකොට අන්තිමට හිතේ තියෙන කඩප්පුලි ගතියත් පේන්න පටන් ගන්නවා. හරි පුදුම සෙල්ලමක් මෙතන තියෙන රූපාරම්මණයකට අරමුණු කරලා අපි මේ නාමය අරමුණක ඇත්තා වූ ස්වභාවය දැක ගන්නට මේ ਸਰවචනාංශේ රූප ධර්ම ඉස්සර කරගෙන නැත්නම් කායනුපස්සන ඉස්සර කරගෙන මේ ඇති කරන මේ නාම රූප පරිච්ඡේඥාන විස්තරය මේ අපි මේ කරන්නේ මේ සුතමේ ඥාණයට අවශ්‍ය වෙන තාලයකට. නමුත් භාවනා කරපු කෙනෙකුට පොඩ්ඩක් එහාට යන්න පුළුවන්. ගියාට පස්සේ තේරෙනවා අපි හුස්ම රැල්ලේම හිත පවත්වාගෙන සමත සමාධියෙන් ගියත් දැන් හුස්ම රැල්ලත් හැපෙන තැනත් හුස්ම රැල්ල හැපෙන තැන වැඩි වීම නිසා ඇතිවෙනා වූ කම්පන චංචල ගති ආදී කියන සේරම බලාන යන විපස්සනා සමාධියට ගියත් යම්ම වේලාවකට ඒ සමාධිය තෙද ගැන්වෙනකොට ඒ සමාධිය Java කැවෙනකොට ත්වරණයකට ලක් වෙනකොට අමෝතුම මේ බන්ධනයක් අමෝතුම ආලිංගනයක් අන්තිම කාන්දන් ශක්තියක් ඇති වෙන්න පටන් ගන්නවා ආනේ කාන්දන් ශක්තිය ඇති වෙනකොට අභාග්‍යයකට වගේ නිත්‍ය සංඥාවේ ඇති කුමර කුමර ජීවිත ගත කර සුඛෝභෝගී ගත කරපු ඇත්තන්ට පොඩි බයක් එනවා මෙච්චර කල් හිටපු දේ ගැස්සුණා නේද මේ දිරච්ච මේ ලීයකින් නේද මේ කැටයන් කොටලා මේ ආයුධය හදලා මේ මේ පුටුව කප හදලා තියෙන්නේ කියලා අන්න අර තමන් මෙතෙක් කල හදානගේ සම්පූර්ණ ආර්ථික පදනම සමාජික පදනම ඒ දේශපාලන පදනම දිරන්න පටන් අරගන්න වැඩියක්ම බලපාන්නේ සුඛෝපභෝගියත්තා ඒ වාගෙම ඊ타මත්ම දීජු ඇත්තන්වත් කරන්න බෑ මොකද ඒ ඇත්තන සුතමේ සහ චින්තාමේ ඥාන සඳහා වෙලා අඩුයි. නිසා මධ්‍යම පාන්තිකයට තමයි ආර්ථික වශයෙන්මුත් සමාජික දේශපාලන මාධ්‍යම් පන්තිකයට මේ කොහොමඩක් අතින් සැප දුක එකතු කරලා බලන්දලා පුරුදුයිනේ. ඒ යත්තන්න මේක ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඊටාත්ම මේ මූලික අවශ්‍යතා මත ජීවත් වෙන ප්‍රායෝගික ජීවිතයක් අවශ්‍යයි මෙතෙන්. පළවෙනි සැරේ තේරුම් කරලා දෙන්නම් කොතන හිටියක් කමන්නේ. සුකුමාර ජීවිතේ හිටියට කමකුත් නැහැ, කාර්යබහුල ජීවිතේ හිටියට කමකුත් නැහැ, දුප්පත් උනත් කමකුත් නැහැ, මොනම දෙයක් ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් වෙලාවකට මේ ඇති කරගත්ත ශක්තිය චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසතිකට පවත්තන්ට නම් අපිට මේ මූලික අවශ්‍යතාවයන් තියෙන නමුත් මේ අතිසුකෝපභෝගී හෝ අති දරිද්‍රතාවයකින් තොර වෙච්ච මධ්‍යස්ථ ජීවන රටාවක් ඕනේ. ඒකට කරුවත් නැත වග කියන්නේ නැහැ. සර්වඥාන්සේ වග කියන්නේ මේක ඕනම ජීවන රටාවක ඉන්නකොට මේ සමතේ කියන එක ගන්න පුළුවන් සමාධි කියන එක ගන්න පුළුවන් සමාධි නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත ඒකායන නිමිත්ත ගන්න පුළුවන් නමුත් ඒක හෙටත් මට පුළුවන් වෙයි මෙහෙම වෙන්න නම් මම මෙන්න මේම කරන්න ඕනේ කියලා ගන්නවනම් ඒ පුදුලයා අනුපූර්ව ප්‍රතිපදාවකට සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවලට මේ ටිකෙන් ටිකෙන් මේක ගන්න ඕනේ එහෙම නැත්නම් මේ සමාජයේ සංසාරේ පුරාගෙන ආපු අපේ රුචි රැතුකම් රුචි අරුචිකම් මේකට බලපානවා නිත්‍ය සංඥාමයකට බලපානවා දුක්ඛ සංඥාමයකට බලපානවා ඒ නිසාම අනිච්ච සංඥාවේ සුඛ සංඥාව වෙනකොට දුක්ඛ සංඥාවේ ආත්ම සංඥාවට අනාත්ම සංඥාව කියන එක වටිමුත් ගැළපෙන පරිසරයක් ඇති කළ දෙන්න ඕනේ කියලා එක. ඉස්සරහට අරගෙන ගියේ නැත්නම් මේ සමාධිය ඒක කෙරෙහි ඒකට ඇති වෙන ආශාව නම් වූ නිකාන්ති ශක්තිය නිසා බාධා වෙන්න පුළුවන්. ඒ නිසා සමත සමාධි සහ විපස්සනා සමාධි කියන දෙක හොඳට තේරුම් කරගෙන යනවනම් මේ මේ දෝෂේ මගහරින්න පුළුවන්. සමත සමාධි කිසි දෝෂයක් නැහැ. මේකත් කවදා හෝ ලක්ෂණ ආරම්මනික විපස්සනාවට උපනිජ්ජායනයකට ලක්විය යුතුයි කියන එකවත් දන්නවා. විපස්සනා සමාධියේ නම් එවැනි නිකාන්තියක් ඇති වෙන්න ඉඩ දෙන්නෙම නැහැ. මොකද ඒ තරම් ඉතාමත්ම විචිත්‍ර වේගවත් අරමුණක් මත තමයි භාවනා කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාට ඒ දේ අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානයක මේ වගේ සමිතියකදී කියලා දුන්නට නැවත නැවත ඒකට ළඟා වීම සඳහා නම් ඒ කෙනා තමන්ගේ රුචි අරුචිකම් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න. ඇති කරලිවලා ඒකට සුදුසු මේකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහිතය කියලා අන්නේ අනුග්‍රහ කිරීම මතින් මේක තනවා වඩා ගැනීම ඒ ඒ පුද්ගලයාට අයිති. යම්ම විදිහකට කෙනෙක් තව කෙනෙකුට මෙන්න මේ අනුග්‍රහ පැවැත්තියේ යුතු පැති ගැන කතා කරන්න ගියොත් ප්‍රධානම බරපතල සංකීර්ණ ප්‍රශ්නයක් මතුවේ. ඒක කිසි කෙනෙකුගේ අධිකාරියේ තියෙන එකක් නෙවෙයි. අපිට පෙන්ලා දෙන්න පුළුවන් කොයි ජීවන රටාවක ඉන්න කෙනෙකුට වුණත් මේ අරමුණ මතින් සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් නිකම් පරිේශන මට්ටමේ සාම්පල් මට්ටමින් පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් ඒක ගෙන යාම සඳහා තමන් ඒ පුද්ගලයා තමන්ගේ කැපකිරීම, අනුග්‍රහ කිරීම සම්පූර්ණව පැවැත් විවෘත කිරීම තමයි බුද්ධ ආගමේ තියෙන නිසා සම්පූර්ණ මුළු ලෝකෙටම බලපාන ਸਰවසාධාරණ ආගමක් මේකේ තියෙන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ මේ දේ සඳහා විය යුතු ප්‍රශස්ත ජීවන රටාව උන්වහන්සේ පොදුවේ දේශනා කළා තියෙනවා. ඒ සඳහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවලින් අනුග්‍රහ කරමින් මේක තනවා වඩාන යනකොට ඒ පුද්ගලයාගේ පාරණ තිබුණු කර්ම ශක්ති, ඒ පුද්ගලයාගේ රුචි අරුචිකා, ඍතු ભેද, පරිසරයේ සාධක මතින් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පරිණාමයටපත් වෙන්න පටන් ගන්නවා. ඒ පරිණාමයටපත් වෙන වේගය ඉතාමත්ම අඩුයි. අඩු විය යුතුම නෑ. නමුත් අපි මුගක් වෙලාට මයි අත්දැකීම හැටියට අපි හිතනට වැඩිය අඩුයි. ඒක නිසයි අපිට ගාක් මේක දරාගෙන ඉන්න අමාරු. ඒක ඉක්මනට ඉක්මනට සිද්ධ වෙන දෙයක් නම් අපි කැමති වෙනවා. මොකද ඉතාම අඩු වේගයෙන් මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ. මේ සමාධි නිමිත්ත, අභ්‍යග්ග නිමිත්ත කියනා වූ සමාධි රෝග නිමිත්ත, එහෙම නැත්නම් ඒ එක දිගට පවතින ඒකාලම්බන නිමිත්ත අපිට එච්චර අමාරු නෑ. මේ වගේ පිරිසකට බය නැතුව ගියහක ඒක අමාරු නෑ කියලා. මේ ඒ කියන්නේ පුංචි කරලා සලකන්න කරන කතාවක් නෙවෙයි. මේ වගේ පිරිස්සල් යොදලා තියෙන කාලය ධනේ ශ්‍රමයත් එක්ක අමාරු නෑ. අමාරු දේ මෙන්න මේ ගත්ත දේ සාහතික වශයෙන් මට හෙටත් ගන්න පුළුවන් අනිත්‍යත් ගන්න පුළුවන් කියන විදිහේ ඇතුළත ඇති කර ගන්නා වූ චිත්ත ශක්තිය යමාරු. ඒක නිසා අපි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට බලනකොට සමාධිය ගැන කිට්ටුවෙන් හරි කියවෙන්නේ සතර සතිපට්ඨාන මට්ටම සතර ඉර්ධිපාද සතර සම්‍යක්පදන් වීර්ය ඉක්මවලා ඉර්ධිපාද වලට යනකොට චිත්ත ඉර්ධිපාදය කියලා එකක් වෙනවා. ඒ චිත්ත ප්‍රතිපාදේ තියෙන අදිෂ්ඨාන ශක්තියක්. මට එදා භාවනාව හරි ගියා අද හරි ගියේ නෑ කමක් නෑ මම ආයෙසරයක් මේක හරියකම් කරනවා කිය ඒ ඊර්ධිපාද මේ මේ Taman කැමැති දේ ළඟා වීමට අවශ්‍ය කරන ඒ මේ දත්මිටි කාල අල්ලන ගතිය එනවා අදිෂ්ඨාන ශක්තිය වශයෙන් පෙන්වන. ඊගාට මේක සමාධි බලයක් වශයෙන් පෙන්වන. සමාධි බලයට යනකොට ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා ඒකාග්‍රතාවයයි අර උද්දච්ච කුක්කුච්චය දෙක අතර සටන් කරන යනකොට Tamante ඒකා ඒකාග්‍ර භාවය පිළිබඳව පුංචි බලකඳ උරක් පිටවන්න පුළුවන් බංකරයක් ගහ ගන්න පුළුවන් අධිශක් කරනට ඇවිල්ලා නතර වෙන්න තනක් වරින් වර නතර කරගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ මේක මේ මේ බලය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනකොට ඇත්තටම බලය තහවුරු වෙනවයි කියලා කියන්නේ වික්ෂේපයේන කම්පතිටි සති සමාධි බලං හිත වික්ෂිප්ත වුණාට කම්පාන වෙන එක තමයි ඊගාව තියෙන මේ තේරුම් බේරුම් தත්ත්වය. ඉස්සෙල්ලා හිත වික්ෂේප වෙනකොට කම්මැලි වෙනවා. මොකද කම්පා වෙනවා. මගේ හිත වික්ෂිප්තයි සමාධියක් නැහැ කියලා. නමුත් චිත්ත ශක්තිය වැඩිලා මූලික සමාධි බලය ඇති වුණාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේක පටිච්චසමුප්පන්න ධර්මයක්. යම් කිසි தත්වයන් යටතදී අනිවාර්යයෙන්ම හිත වික්ෂිප්ත වෙනවා. නමුත් ඒක බාරගත්තට ප්‍රශ්නයක් නැහැ. අපරාධයක් නෙවෙයි. ඒක බාරගන්නේ නැතුව ඒකට පිළියම් කරන්නත් බෑ, தත්ත්ව තේරුම් ගන්නත් බෑ, ඊගාවට එන අවික්ෂිප්ත தത്വයට හිත සූදානම් කරන්නත් බෑ. ඒ නිසා යම් කිසි මට්ටමකට යෝගාවචරය තේරුම් ගන්නවා මගේ හිත දැන් වික්ෂිප්තයි, නන්නත්තරයි, අවිශ්චිලා තියෙන්නේ. නමුත් ඒකට හිත කම්පා කරගන්නේ නෑ. මේක තමයි හුඟාක්ම කියලා දෙන්න අමාරු. මොකද හැම යෝගාවචරයට ඕනේ සෙත්ත කපපු සමාධියක්. දෙඳල හැන්දා වෙනකන් එක දිගට සමාධියක්. වාඩි වෙන වාඩි වෙන වාරේ සමාධියක්. ඉතින් එහෙම සුපර් මාකට් නැහැ. එහෙම ගිහිල්ලා නෑ. එතන ගනුදෙනු කරලායි ගන්න වෙන්නේ. ඒ ගනුදෙනු කරනට හැම ගනුදෙනුවකින්ම ලාභ වෙන්නේ හුඟක් වෙලාට පාඩුයි. ඒකට තියෙන එකම ආදර්ශ පාඩේ ගන්න තියෙන්නේ වික්ෂිප්ත භාවයේ කම්පා නොවේනුයි සමාධි බලයේ වේ. එතකොට මොකද වෙන්නේ? වික්ෂිප්ත වෙලාවේ දන්නවා මගේ හිතේ සමාධිය ඇති කරගන්න පුළුවන් ශක්තිය කෙලෙසිලා නැහැ. සමාධිය ඇති වෙච්ච වෙලාවේ දන්නවා මගේ හිත ඕනේ ලාකටතර වෙන්න පුළුවන් කෙලෙසෙන්න පුළුවන්. කිසිම අපරාධයක් ඒකේ නැහැ. එතනින් තමයි ඉස්සල්ලාම මේ මමයා මොකාද who am I කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මතක තියාගෙන ඉන්න. ඕක තමයි ඔය භාවනා නොකරන කෙනා ගාවත් තියෙන්නේ. අපි මේ භාවනා කළ බුද්ධියට සීමා කරගත්ත සින්න කරගත්ත දේ අපි මේ වචන වලට දාලා ගත්තට අනික් කෙනා නම් වික්ෂිප්ත භාවයටපත් වෙච්චාම ඉසాత බැඳගෙන කෙස්සලිය අඳාගෙන සම්තුරු වගුරුවාගෙන අඬනවා. අපිත් අඬනවා. ඇඬෙනවා. නමුත් අපි දන්නවා ඒ වුණාට අපිට නැවතත් දවසක ඕනේ නම් ආයෙත් සුදුසු වාතාවරණ ලැබුණාම වෙන විදිහකට හේතු සම්පatti ලැබිච්චහම අපිට පුළුවන් වෙයි ආය වික්ෂිප්ත භාවයේ නැති වෙලා අවික්ෂිප්ත භාවයට යන්න. ඒ නිසා දැන් ඇඬුනට කමක් නැහැ. අඬන්න දෙපයි කිය. ඒකයි යෝගාවචරයාගේ අනිත් එකනාගේ වෙනස. ඔන්නෝක පැන්නට පස්සේ තමයි සමාධි සම්බොජ්ජංග මට්ටමට සමාධිය වැඩේ. වෙන විදිහට කියනවා නම් සමාධිය ඇති වෙනකොට ආහාරය මේමයි නැති වෙනකොට ආහාරය මේමයි. සමාධියේ ලක්ෂණය නම් අවික්ෂේප ලක්ෂණයයි. ඒ වගේම මේ චෛතසික ධර්ම පිඩු කරන ගතිය තමයි සමාධිය කියන්නේ. දැන් පිඩු වෙලා නැහැ. දැන් ඇවිස්සලා දෙන කමන්නේ. ආන්නේ විදිහට මේ සමාධිය පිළිබඳව අලගිය මුලගිය විස්තර ව්‍යංජන අනුව්‍යංජන හොඳට තේරෙනකොට ඒ විදිහට සමාධිය මිලලා අඬන්නේ. තමදි නැතිව නැති බව දාන්න. මෙන්න මේ සමාධිය නැති වෙනකොට නැති බව දන්න දන්වන සතියේ මේ කෘත්‍යය අමානුෂිකයි. ඒ කිසිසේත්ම මානසික එකක් නෙමෙයි. නමුත් එයා ඒ වැඩේ කරලා දෙනවා. මොකද බොජ්ජංග පටන් අරගන්නෙම මේ සති මට්ටමින්. එතකොට වෙන්නේ මොකද්ද? සමාධිය තියෙන වෙලාවේ සමාධිය තියෙන බව දන්නවා. නැති වෙනකොට නැති බව දන්නවා. ඒ විතරක් නෙවෙයි ඇති වුණා නම් ඇති වෙන්න හේතුවක් දන්නවා. නැති වුණා නම් නැති වෙන්න හේතුවක් දන්නවා. මේ ඉස්සරහින් එක්කනා මේ කලබල කරන්නේ මොකටද කියලා දන්නවා. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේ වගේ දේවල්ට සැලෙන්නේ නැත්තේ මොකද්ද කියලා දන්නකොට මේක බෝධි අංගයක් වාටපත් වෙන්න පටන් ගන්නවා. එතෙන්ද එනකන් මේක නිකන් මේ හිතුවක්කාර සේවක මණ්ඩලයක් පාවිච්චි කරන පාලනය කරන ස්වාමියෙක් වගේ ඒ හිතුවක්කාරයේ සේවකව න්යායට අහන්නේ නමුත් යම් කිසි දවසක න්යායට අහන්න පටන් ගන්න දවසක් එනකොට ඒ ස්වාමියාට තේරෙනවා දැන් නිෂ්පාදනයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන්න බෑ. බොජ්ජංග මට්ටමේදී තමයි යම් කිසි කෙනෙකුට අන්නේ වගේ සමාධියේ ඇත්තේ ඇති බව දැනගන්න පුළුවන්, නැත්තේ නැති බව දැනගන්න පුළුවන්, ඇත්තේ ඇත්තට ආහාර දැනගන්න පුළුවන්, නැත්තේ නැති බවට ආහාර දැනගන්න පුළුවන්. මේකේ ලක්ෂණ මේමය, රස මේමය, පච්චපට්ඨාන මේමය කියලා ටික ටික ටික ටික තේරෙන. ඊට පස්සේ තමයි මේක ඔසවලා ඒ සමාධි අංගයක් විදියට ආර්යශ්‍රාංග මාර්ගයේ සමාධි අංගයක් විදියට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ මේ පුද්ගලයාට හරියට බිස්නස් එක දැනගෙන නියම වේලාවට ආයෝජනය කරලා ලාභ ලබන්නේක් වශයෙන් ඒක පාලනයක් අර්ථේ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ සමාධි චෛතසිකයේ මට්ටම් රාශියක් තියෙන දිනු කරගෙන යනවා. ඕකේ ඔය මේ වික්ෂිප්ත වුණාට හිත කලබල කරගන්න එපා කියන මට්ටම තමයි මේ මුළු පැයේම එකමාරෙම හරි කියපු බණේ එකම තේමාව. එහෙම බලාපොරොත්තු වෙන්න එපා මගේ හිත වික්ෂිප්ත වේවා කියලා. නොත් වික්ෂිප්ත වුණා නම් බාර ගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ යම් කිසි දවසක සමාධිය හරි ගියා නම් බාර ගන්න එකයි තියෙන්නේ. අන්න එයාට විතරක් කොඳු දින මිනිහට දෑතට බඳින්න පුළුවන් වාගේ කොණ්ඩේ තියෙන මිනිහක් නෙවෙයි කොණ්ඩේ තියෙන ගෑණිට කියලා හරියට කියන්නේ. ඒක තියෙනා වගේ මේ පුද්ගලයාට එවැනි සමාධියක් තියෙනවා. ඒක සමත සමාධියක් විපස්සනා සමාධියක් වශයෙන් දෙපැත්තට බැඳයි. ඒ නිසා මෙතන ඉන්න ඇත්තන්ද කිසිසේත්ම සමාධියක් නැහැ කියලා දොස් කියන්න බෑ. නමුත් කිසිම කෙනෙක් දැනට තියෙන සමාධිය පිළිබඳ සතුටකින් නෙවෙයි ඉන්නේ. ඊට වැඩියෙන් ටිකල මේකත් තෘෂ්ණාවමයි. මේකත් තණ්හාවමයි. ඒ නිසා නැත්තම් නැති බව දන්න. තියෙනවනම් තියෙන බව දැනගත්තාම ඒ තණ්හාට අපිව නතු කරන්න දෙන්නේ. අපි ඒක සතියට යට කරලා මේ සමාධියේ ඛණ්ඩය මේක මේ නිකන් මේ පලංචියක් විතරයි. මේ බිල්ඩින් එක හදා ගන්නකම් ඕන දේ විතරයි. ඒකේ ප්‍රමාණය දැනගෙන සීමාව දැනගෙන නැත්නම් ප්‍රයෝජනේ සලකලා කටයුතු කරනකොට අපි සමාජයට වාල්කම් කරන්නේ අපි සමාජයට ස්වාමිත්වයක් ගන්නවා. ඒතර සමාජයේ කල යුතු මෙහෙවර අපට කරයි එනත අපි සමාජයට බැගෑවෙන්න ගියොත් අපි වාල්භාවයටපත් වෙනවා. අන්න ඒ වාල්භාවයෙන් මුදහලා අපිට මේ නිවනේ තියෙන විමුක්ති රසය මුල සිතන්ම අරගෙන දෙන්නේ ඒ සතියෙන් තමයි. සතිය මොකද කරලා දෙන්නේ? සමාධිය නැතිකොට නැති බව දාන. සමාධිය තියෙනකොට ඒ ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් හෝ මොන හරි ලක්ෂණකින් දැනගන්නවා. ආන්නේම දැනගන්නකොට දැනගන්නකොට තමන්ගේ ජීවන රටාවේදී මීගාවට මම මොන විදිහේ කාලසටහනක් කරන්න ඕනද මොන විදිහේ ආහාරයක් ගන්න ඕනද මොන විදිහේ බුද්ධලේ ඇසුරු කරන්න ඕනද මොන විදිහේ ධර්ම ආශ්‍රය කරන්න ඕනද කියන එක අනිවාර්යයෙන්ම කරලා දෙනවා ඒ මොකද නිතරම බලන්නේ ඇතිකොට ඇති බව දන්නව නැතිකොට නැති බව දන්නවනම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට ඒකට හේතු ධර්ම ටික ටික ටික ටික පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට මේ සමාධිය ඒ විපස්සනා අනුග්‍රහිත වශයෙන් හරිගසලා දෙනවනම් අවසානයේ සමාධියෙත් ඇත්තා වූ මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ තේරුම් අරගත්ත දවසට තමයි අපිට ඒ සමාධි නැත්නම් චේතෝ විමුක්ති කියලා එකක් උගන්වන්නේ. මේ හිතේ තියෙන සමාධියෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙ නැත්නම් අපි චේතු විමුක්තිය මහා ලෝකයක් කියලා හිතාගෙන ඕක කර උඩ දාගත්තාම ඕක කටුවට උන්නක් බවට පත් වෙනවා. අපිට චේතු විමුක්තිය අවශ්‍ය කරලා තියෙන්නේ මේ හදාගත්ත සමාධියමුත් අපිට අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය බලන්න පුළුවන්. එතකොට අපිට සමාධියෙන් ගන්න පුළුවන් උප්පරීම වැඩ ටික අපි ගන්නවා. මිස අපි සමාධියට යටත් වෙන්න වෙන්නේ. ආන්න එතකොට ඇති වෙන ප්‍රඥාවක් තියෙනවා නැත්නම් මේ කටයුත්තට යම් ප්‍රඥාවක් උනන්දු වෙනවා නම් උදව් කරනවා නම් ඒකට තමයි මේ සම්්‍යක් ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. ඒක අපිට ඊගාට කතා කරන්න වෙන උපේක්ෂාවේදී එවැනි ප්‍රඥාවට කොහොමද පදනම සකස් වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. අපි ඇත්තටම දැන් මේ වෙනකොට පැයකුත් විනාඩි 25ක කාලයක් ගත කරලා තියෙනවා. ඒව නමුත් මම හිතනවා මේ වැඩ කරන යන අයට ඒකට තා පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන්න පුංචි කාරණා ටිකක් අතු කරන්න ගත්ත නිසා කාලය දික්ුණයි කියලා චෝදනාවක් එන එකක් නැහැ. ඒ නිසා මේ සංඝයාගේ පැත්තෙන් බලනවනම් මේ යන්නේ වස් කාලයක්. ඉතින් හොඳට භාවනාට යොමු වෙච්ච කාලයක්. ඒ නිසා මේ දීපු ධර්ම කොටසත් තම තමන් ඒ කරගෙන යාමේදී ලැබිච්ච අත්දැකීම් කොටසත් එකතු කරලා මේ හිත වටා ගන්න නැතුව මේ හිතේ ඇත්තා වූ මේ එකලස් භාවය සමතය දිගට දියුණු කරමින් ලදලද වෙලාවේ සමත සමාධියත් ලදලද වෙලාවේ විපස්සනා සමාධියත් ඇති කරගෙන ප්‍රඥාවක් ඇති කරගන්න යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න ඕනේ පදනම කෙලසා ගන්න නැතුව දිගට පවත්වාගෙන යෑමේ ශක්තිය සෑම සියලු දෙනාටම එකසේම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා. පිළි දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.